විහාරයෙන් ඉන්පස්සේ මේ දෙක ඇති උනේ ඒ දෝදාදී සාතිලා මහදිලා කියන ඉන්පස්සේ මේක ආකාය රෝගීට වඩා මේ ප්‍රශ්නය වඩා හොඳයි කිව්වොත් ඉන්පස්සේ ඒකේ තියෙන ද්වේෂය නැති කරගන්න පුළුවන් නේද? ඉන්පස්සේ දැන් අමාරුයි වන් කියන්නේ. උත්සාහ කරන උත්සාහ කරන ඒකට මොඩකමත් මොඩකමත් තේරෙනවා කියනවා. ඊට පස්සේ ඉතින් ඒතර ද්වේෂය නැති වෙනවා මේක. තේජෝ දාපුල් කියන මෙතන ඒක ඒක ධර්මතාවයක් විදිහට මේ උදාහරණයක් විදිහට ධර්මතාවයක් විදිහට බලන විදිහට බලන ධර්මතාවයක් විදිහට පිළිගන්න හිත පිළිගන්න නැති වෙන එක මේකදී ඔය මම හිතනවා බොහොම කරන්න අමාරු කාලේ මම හිතලා මතු කරනවා නම් ඒ විදිහට අපි මේක දැන් මේ වෙලා තියෙන තේජෝ ධාතුවයි ඒ තේජෝ ධාතුව දැන් නම් මට ඉවස ගන්න පුළුවන් මට්ටමක් තියෙනවා මේක වරද්දගෙන අපාය යන ගියොත් මේිට වැඩි දුකයි ඒ නිසා මේක ඉන්න ඕනේ කියලා කිව්වොත් අර තේජෝ ධාතුවට මුහුණ දීමේ ශක්තිය මෙන්නට වැඩි චිත්තක්ෂණයක් තුරට යනවා වහා තාතමල යදුවන්නේ. ඉතින් මේ විදිහට අපි ඇත්තටම තේජෝ ධාතුවේ මැදට ඇවිල්ලා තියෙනවා. මැදට ඇවිල්ලා අපිට අගදක ගන්න බැරිකමනේ තියෙන්නේ. මොකද අපි ප්‍රතික්‍රියා කරන එකනේ. දැන් අර තර්කයෙන් කරන්නේ මොකද්ද? ප්‍රතික්‍රියා කරන වෙනකොට අනුමානේ එක චිත්තක්ෂණයක් තේජෝ ධාතුව කාගෙන විඳගෙන එහෙම ඉන්න උත්සාහ කරනවා. ඉන්නකොට ඉන්නකොට මේක සාර්ථක වුණොත් ටික ටික ටික ගියොත් තේජෝ ධාතුවේ ගෙවා දැමීම. ඒවා දැන් නේද පාහිදී උෂ්ණය අඩුවීම නෙවෙයි. ඇතුළතින් මේක තේරුම් ගන්න පටන් අරගත්තොත් තේජෝ ධාතුවේ පසු අර තියෙන සැපට දුකට විරුද්ධ පැත්ත දුක සැප එන්න පටන් ගන්නවා. ඒක නිකන් නිදර්ශනයක් වශයෙන් කියනකොට ලොකු ස්වාමීන් වහන්සේ කියන තුනක් එක නිදර්ශනයක්. ආනාපාන සති භාවනා කරන කෙනෙකුට නම් ආනාපාන සමාධිය උෂ්ණ සීතලක්. සීතලට උණුසුමක් ඇති කරනවා. ඕනේ සීතල පරිසරයකට ගිහලා හොඳට ආනාපාන සමාධියට આવොත් ඇඟ උණුසුම් කරනවා. ඕනේ උණුසුම් පරිසරයකට ගිහලා ආනාපාන සමාධියට આવොත් ඇඟ සීතල කරනවා. මේකට අපිට ෆිසික්ස් මාස්ටර් කිව්වා කුෂ්ණ වස්තු කියලා එකක්. කුෂ්ණ වස්තු කියලා කියන්නේ මේ ඕන දෙයකට උණුසුම තීරණ අරගෙන සීතල වෙලාට දෙනවා. කුෂ්ණ වස්තු තුනක් කියලා කියනවා. කුඹමැටි පොළොවයි, කුඹුකයට මුලින්දයි, කඩුවට ගෑනි. උණුසුමට කිසිලක තදින් උණුසුමක්. මොකද ඒකට ආනාපානෙ දාතයි. හතර වෙන්නේ. ඉතින් ආනාපාන සතිය හොඳට පුරුදු කරන්න වෙන්නේ දුක එනවා. දැන් දන්නවා හොඳටම. මේ වෙනකොට මම මේ ඇතිවිච්ච තේජෝ, බාහිර තේජෝ, චතුල තේජෝ තැහෙන පැහෙනවා. ඉතින් ඒකට මේක තියෙන මොන කල්පනාද කියන කටුක කරවසනක තියෙන. ඒක කල්පනා කරනවා දැන් නම් අනුගාන මේක හිතා ගන්නත් පුළුවන් ඉඩක් තියෙනවා. මේක වැඩි අමාරුකමක් ලෝකෙ පිසු මම දැක්කා මේ ගියගේ දරිද්‍රතාවය ඇවිල්ලා සවුත් ඇෆ්‍රිකාවල තිබුණු ෆොටෝස් වගේ සම්පූර්ණ කාන්තාරේ මොනවත් නැහැ. ආදී අවුරුදු 4ක විතර ළමයෙක් වෙන්නේ නැති. ඒ ළමයා හතර කුරෙන් යනවා කාන්තාරේ. පේන දෙයක් මානේ කරවුලක් නැහැ. කිලෝමීටර් 3 කාලක් ඇඳළු ආහාර දෙන තැනට යන්නේ. එතකොට මේ දරුවා බොහොම දුකසේ යන්නේ අත් දෙකක් තියෙන නළලක් බිම තියන්නේ. පිටිපස්සෙන් ඉන්න වල්ච කෙනෙක් මරණකම් කන්නේ. ඒක හෙන ලොකුයි. ඊට පස්සේ යටින් ලියලා තියෙනවා මේ දරුවා ඇත්ත වශයෙන් කිලෝමීටර් 7 කාලේ ගියාද ළමයා මගදී මැරිලා වල්චකාවද කියන්න බෑ ෆොටෝ ගත්ත එක්කන සීදී නැසගත්තා කියලා මාස 6ක් අතර බලහන් ඉන්න බැරුව මේක තියා ඒ මට තාම ඇති මගේ කොම්පියුටර් මම හතර සැරයක් විතර ඒක මතු කරගත්ත ආයෙත් බලන්න ඒක කොහෙන් හරි ආයෙ නැති වෙනවා ඒ මොකද්ද ඒක මේ පේනන ඇතර මැරෙන්න ඉස්සෙල්ලා ළමයින්ගේ හැටි අර මේක දිහා දකින්නකොට තේරෙනවා ඒත් ඒ ළමයා ජීවත් නැහැ. ඒ ළමයට කිසිම අම්මෙක් නැහැ, තාත්තෙක් නැහැ, මොකුත් නැහැ. මෙන්න මේ දිහා කැම දෙන බව මොකද්ද එකකින් ඇවිල්ලා අම්ම පට්ට බද්දා. වැටිලා අර මේ ඔය මොකද මේ ඇවිදින කවුල් හතරෙන් මොකද මේ කතා? කැංගරුවා වගේ. අමුතු ගමනක යනවා. ඒක සයිලන්ට් ෆොටෝ එකක් පෙන්නන්නේ. පිටිපස්සෙන් එන වංශපිල්ලා කියලා තියෙනවා මේ වයස බලනකොට අනිවාර්යයෙන්ම තව ටික දුරකින් මේ ළමයි මැරෙනවා මොකද වතුරක් නැහැ තට පද්දහනේ 1 කිලෝමීටර හතුන් කරක් යන්න ඕනේ ඒවත් එක්ක දුක බලනකොට අපිට යම් කීප වර්ධන හිතා ගන්න පුළුවන් කියලා අර අපායතකට දාලා බලනකොට මේක ටිකක් ඉවසගෙන ඉන්න පුළුවන් එතකොට වෙන්නේ කර අමාරු තැන පන්නන්න පුළුවන් උග්‍ර තැන පන්නන්න පුළුවන්. එතෙන්ට යනකම් අපි මේ ජීව තර්කය තර්ක ඥානයක් විදිහට උදව් කරන්නේ. ධර්මය අවබෝධ කිරීමට අනිත් මේ වක්‍ර මාර්ගය නිසා කෙලින් උදව් කරන්නේ නැහැ. නමුත් ගිහිල්ල මේ සමාධියක් හරියට විලා ආනාපානෙ ගිහිල්ලා මේ දුක නිවන පැත්තට කියන්නේ. තේජෝ ධාතුවේ අනිත් පැත්ත බලා ගන්න පුළුවන් වුණා නම් මේ තුලම සැපක් තියෙනවා. ආර්යයන් වහන්සේලාගේ තියෙන විකෝපණය ආර්ය ඒකට කියන්නේ මේ ආර්ය විකුරුනේ නෙවෙයි වෙන වචනක් තියෙනවා මේ ආශ්චර්ය කියලා. අරිනගේ ආශ්චර්ය ඕනම තේජෝ ධාතුක තියෙන සීතල බලන්න පුළුවන්. ඕන සීතලක තියෙන තේජෝ ධාතුව බලන්න පුළුවන්. උණුසුම සීතල දෙක මැද සමබර කරන්න පුළුවන්. නමුත් අපේ හිත දන්නේ තේජෝ ධාතුවට තැවෙන එක පමණයි. ඉතින් අපි මේකත් එක්ක උරුත් වෙන්න හදන්නේ. අපි ඒ වෙනකොට කියනවා මීටත් වැඩිය තේජෝ ධාතුව තියෙන ඕනෝක ඉවසපන්. ඒකෝර තේජෝ ධාතුව මැද දැකලා අගපැත්තට බලන්න ගියා නම් ධර්මතාවය ඉදි වෙනවා. ඉතින් මේ විදිහට සෑම දෙයකම ඒ උග්‍ර අවස්ථාවකටපත් වෙනකොට අපේ ශක්තියින් මොද වෙලා දියාරු වෙලා අපි අපිටම ශාප කරගෙන අර සටන පාවා දෙනවා. ඒ සටන පාවා දීම නිසා අපි කරන්නේ අරමුණු මාරු කිරීම නිසා දුකම ඉක්තුව කරගන්නවා. ඉතින් ඕනේ මේ විදේවතෝ නම කින්නාමන සිංචිත කියලා සර්වඥාසේ දේශනා කරනවා වීර්යවන්තයන මොකට පිටකද යන්න බැරි කියලා. ඔතෙන්ද ගියා නම් තව ටිකක් තියෙන කුම් කරගෙන ඵලයන් කියලා. ඉතින් ඒකෝට මේ පුද්ගලයාට කාටවත් වග වෙන්න බෑ. අනිවාර්ය ප්‍රතිඵල ලැබෙයි. කියන්නේ මම මේක ගන්නවා රිස්ක් එකක් කියලා. අරගෙන යනවා කියන්නේ ඉතින් හොඳ සීලයක් තියෙන්න ඕනේ සතියක් සමාධියක් තියෙන්න ඕනේ බුදුහාමුදුරෝ ගියේ දුක්ඛ ක්‍රියා කරලා මීට වැඩි දුක විඳන බව දැනගෙන වැරදුනොත් යන දින අපාය බව දැනගත්තාම අර හැම පැත්තෙම ධෛර්යයක් එනවා එහෙම නැතිව ඒක ඒක විසින්ම ධර්මතාවයක් නෑ විනිවිද දැක්කට පස්සේ තමයි තේරෙන්නේ අපි බලනවට වැඩිය ඕනම දෙයක අඩුම ගාන විකල්ප තුනක් තියෙනවා. මේ අපි බලන එකට විකල්ප දෙකක් තියෙනවා. තීජු දාචයෙන් අනිවාර්යයෙන්ම දුක නෙවෙයි සැප ගන්න පුළුවන් ඕනේ නම් ධර්මතාවෙන් හරියු නැත්නම් නොසැලී ඉන්න පුළුවන්කම තියෙනවා. මධ්‍යස්ථ ගතිය. මම ප්‍රශ්නේ හිතලා උත්තර දෙපැයි හොඳයි නේද? ඒ දරුණු වේදනාව, දරුණු කායික වේදනාවකට කළොත් එහෙම එතන මේ වේදනාව නැති වෙලා යන එකද එහෙම නැත්නම් වේදනාව නිදින එක නැති මම කැමති ඔය ඔය මම මොකේද මේ මේ ගෝයන්කා සිස්ටම් එකේ ආන නිමල් කරලා තියෙන ඔය කියන්නේ කියන්න බෑනේ මොකද වෙන්නේ කියලා වේදනාව නැති වෙනවද නැත්නම් වේදනාව විඳින එක නැති වෙනවද නැත්නම් මොක කියන්නේ හරි එහා පැත්තට යනවා ඔය කියන වෙනද පපුව අත් බැඳගෙන අඳුන වේදනාව එහා පැත්තට යනවා වේදනාව නැතිකම නෙවෙයි ඔරොත්තු දෙනාට කොහොමද කියන්න පුළුවන් ඒ කියන්නේ වේදනාව උග්‍ර වෙලාවක් යනවා ඒ වෙලාවට ඒක හරහා යනවායි කියලා කියන්නේ වේදනාව නැතිවීම නිසා හරහා යෑමක්ද වේදනාවේ විඳීම නැති නිසා හරහා යෑමක්ද කියලා වේදනාව නැති වෙන්නේ නම් කියනවා ඒක ඒක බලන්න පුළුවන් විනිවිද බලන්න පුළුවන් කියලා කියනවා. ඒක විනිවිද බලන්න පුළුවන්. විනිවිද බලන්න පුළුවන්. විනිවිද බලන්න නම් මෙච්චර කරගෙන මෙතෙන් උග්‍ර වෙනකන් ආපු සටන පාවා දෙන්නේ නැතුව තව එක චිත්තක්ෂණයක් වෛර කරන්නත් එපා. ප්‍රේම කරන්නත් එපා. මේකදී ඇති හැටියෙන් මට තව චිත්තක්ෂණයක් බලන්න ලැබේවා කියලා පොඩ්ඩක් පිටතද කරගෙන ඉන්න එකයි කියන්නේ. My soul. Thank you. 4MVA in and and the same starting with the school, the same increase and also and same of course the thesis. It comes up, steps, thesis, and comes to start and finish it. So, it doesn't, you don't feel it. That is why feeling is the matter. So the, whatever the thing that uh, even the, the Buddha in the Parinibbana Sutta, he says that uh, he's so tired, fainting. Ask Venerable Ananda, Ananda, I feel thirsty. And then Venerable Ananda goes to the close by river and he says it is dirty water. See, he just come back and said one day that uh, Kukutta is very close by. Why don't you go there? He don't say that it is water is bad. When Buddha says, please put a robe, I, want, I would like to sit and wait because he is 8 years old, he's walking and feet, everything swollen, tiring. And then he says, Ananda, I still feel, I feel like uh, drinking some water. Again he go to the river, and there had been a huge uh, caravan. As Mona is his disorderly uh, gate, he come back. And then he of may be feeling very sorry, but they, why don't we go to the next river? It is very clear now this water is no good. But there is no remarks. And third time also Buddha says, and uh, I feel thirsty. And then another goes and he feels so much of feeling, he says whatever may be. I will take some water like when you put in the water, everything become clear and water become full. And there you can see, it's a 80 years old man, though he is Buddha. He said, but he, he don't recognize with it, this pain. But we feel so sorry. Many people when they go to the Kusinara, they cry like anything, seeing the Buddha's death they feel sorry. So that is what the Buddha says, just get the distance, that's all. You are getting a distance from the pain, that's all. ඒක නිසා මේ වේදනාව නැති කිරීම කියන එක මේ ලෝකේ කරන්න බෑ වේදනාව විජේ කියලා කියන්නේ වේදනාව නැති කිරීම නෙවෙයි ඒක හරහා බලන්න පුළුවන් ගතිය නැත්නම් වෙන විදිහකට කියනවා දැන් මෙතන කිව් විදිහට මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා ඉතින් අපි ඉස්සරලා කිව්වා වේදනාවේ මුලමඳාක බලනවා කියලා තවත් පැත්තක් වෙන්න පුළුවන් වේදනාවේ natural characteristics ස්වභාව ලක්ෂණ බඳක පුච්චනවා වගේ කපනවා වගේ ආනිනවා වගේ විවිධනවා වගේ එක තැනකට පලාදකද කියලා ඒක ස්වභාව ලක්ෂණ බලනවා මේ සෑම දෙයකම වෙන්නේ වේදනාව පිළිබඳ නොදැන පෙර තිබිච්ච අපටිපත්‍ය විද්‍යාව නොදන්නා ගැතිය නැති වෙලා මේක පිළිබඳව ඇති වෙන බය විය යුතුයි කියන මිච්ඡා ප්‍රතිපත්‍ය විද්‍යාව නැතුව වේදනාව සබ්ජෙක්ට් මැටරයක් කරගන්නවා. ඒක හදාරන්න මොන ධර්මයක් කරගන්නවා. ඒක තමයි ඇත්ත ඇති හැටියෙන් දකින්න අපි කරන උත්සාහය කියලා කියන්නේ වේදනාව අයින් කරන එක නෙවෙයි. මම කියන්නේ එන හැම උග්‍ර වේදනාවක්ම මෙහෙම කරන්න පුළුවන් කියලා. මොකද ටිකෙන් ටික යනකොට වෙන්නේ කවදා හරි ඒක තමයි. ඒක තේ නිකන් සාමාන්‍යයෙන් කියනවා පුරුෂයෙකුට විඳ ගන්න බෑ කියලා ස්ත්‍රියාවක් මේ දරපු සත්‍යයේදී ඇති කරන වේදනාව. ඒකද තමයි භාවනා කරනකොට ඉන්නේ. කියලා ඉතින් මොකද මම දන්නේ මම ආපු කර්මම් මේ කියන්නේ. ඒක නිසා කියනවා ඉච්ඡක වේදනාවක් මේ විදිහට තවත් දරුවෝ හම්බ කරනවා නම් මේ විදිහ අයින් මේ මොතෙන්ද කරුණා චන්දිවා. ඒක තමයි කියන පුරුෂයෙකුට විදිහ පුරුෂ කොච්චර පෞරුෂද අහිරිය පෞරුෂත්වය කියලා කතා කරත් එක පුරුෂයෙකුට බය කියලා කෙනෙක් ඔක විදිහට. ඒ වේදනාවක් ඇතිකම අපිට වැඩ වැඩ කරන්නේ මම හිතන්නේ ඒක වෙන්නේ කාන්තාවක්සේ වැඩි වෙන්නේ හැම භාවනා මධ්‍යස්ථානයක. ඒක ඉවසයි ඉවසි මේක පන්දිසාර කියන්නේ ආවේනික දුක දන්නවා. කාන්තාව ආවේනික දුක දන්නේ පුංචි පුංචි දේවල් වලට එච්චර කොම්ප්‍රොමයිස් කරන්න යන්නේ නැහැ. මොකද සහජයෙන් එන දුක දන්නවා. පිළිමේ වෙනවල කරන්නේ බිම් බොනවා. කුඩු ගන්නවා මොනවා ගහ ගන්නවා මොනවා හරි කරලා ඕක පැත්තකට දාලා ඉවරලා ඔන්න කර්මනිකයි කාන්තාවගේ මකාරින්න බෑ ඉතින් ඒක වාසියට ඉන්නවා මේ දුක්ඛ සත්‍ය ගැන කතා කරනකොට කාන්තාව හරි මේ විශේෂයෙන්ම තේරගත තේරිගත වල මේ මේ මේ සූත්‍රයට අදාළව තියෙන ඔය ශීලාතීගේ දාවට ඇවිල්ලා මාර්යා නිකන් උසුළු විසුළු කරනවා මේ උඹේ ලස්සන ප්‍රතිබිම්බය මේ ශරීරය පැවිදිලා තියෙන උන්තරන වයසේදී මේ මුඛකින් හැදිච්ච දෙයක්ද ඕක නිකන් වයසට මේ මහාන වෙලා පැත්තකට දාන්න වැඩි ඕකේ කාම ආශාව ගනින් කියලා. ඉතින් සෙල්ලතෙන්නාන්ස කියනවා නයිදන්නත් කතා බිම්මයි නයිතං කරපත කරපතං අගන් හේතු පරිච්ඡ සම්පූර්ණ හේතුපංගා නිරුද්ධති. මේ ප්‍රතිබිම්බය මම විශ්ින් කරලත්තක් නෙවෙයි. එයා කියන්න ගන්නේ මේකෙන් එන දුක්ඛන්ද දන්නවා නම් මම කවදාකවත් මේක මම ඇති කරන්නේ නැහැ. මේ මගේ මේ ශරීරයෙන් තමයි එන හරියක් දුක් වදින්නේ, ගල් ගහල් වදින්නේ මේකටනේ. මේකෙන් තමයි දුක එන නිසා මම නම් මේ මාන වෙලා භාවනා කරන මම නම් කවදාකවත් මේක මම ඕන්න මං හදාගන්නේ නැහැ. නයිදා පරකටන් අග මේක කවුරක්වත් මඩ කරනලද ශාපෙකුත් නෙවෙයි. එහෙම නැත්නම් මඩ කරනලද නරක ක්‍රියාවකුත් නෙවෙයි. හේතු පරිදි සම්පූර්ණ මේක හේතුන්ගෙන් හටගත්ත දෙයක් හේතු නැති වෙන දවසේයි. එහෙම නැතු අපි හිතුවත් මේ දුක අල්ලපු ගෙදර මනසව වුණියම් කරලා නැත්නම් ආණ්ඩුව වැරදි නිසා නැත්නම් ඇස්ස වැස පායපු නිසා කියලා ඒ හැම එකකම කරන්න දෙන බාහිර දාන්න. එනතම් මේ දුක මේ ලස්සන රූප බැලීමෙන් ඇති වෙන දෙයක් බලන තව තව රූප බැලීමෙන් ඇති කරගත්තේ මමමයි කියනවනේ අපි කවදාවත් කරන්නේ නැහැ ඔය. ඒ දෙකම නෑ නමුත් හේතු දක්වා ඵල ධර්ම තියෙනකන් ඒක දුරු. මේ හේතු හේතුන් කියන්නේ සංස්කාර සංස්කාර ධර්මයේ අඳුරගන්න. ආනාපානසතියේ ඉඳන් නැත්නම් ආය සංස්කාරයි ඒක ඉස්සරලා එතෙන් යන ඉස්සලා මෙහෙම කියන්න පුළුවන් ආශ්වාසයක් ඇති වෙන්නේ ආශ්වාස කිරීමට ඇති ආශාව නම් වූ චේතනාව. චේතනාකට උස්ම කුඩට ඉන්නේ නැහැ. මම පොසවන්න බෑ ඒ විමේ චේතනාවට. ඒ නිසා එතන නාම ධර්මයක් වූ චේතනාව නිසා ආශ්වාස නම් වූ රූප ධර්මය පහළ වෙනවා. ඒක ඇතුළට ගත්තට පස්සේ ඉන්න බෑ. ඒක කරන්න ආසාවක් නැහැ. ඒක පිට කරන්න. ඒ නිසා ආශාස ප්‍රසාදේ හේතු වෙන්නන්නේ ආශාස සඳහා කැමැත්ත නැත්නම් චේතනාව. ආශාසය සඳහා කැමැත්ත නැත්නම් ප්‍රසාදයට චේතනාව. එතන පෙන්වන්නේ නාම ධර්මයක් නිසා රූප ධර්මයක් පහළ වෙන හැටි. චේතනාව නිසා ඒ නිසා ඕක හුස්ම කරගත්තට පස්සේ අපි මේ වතුරක් ඇතුළට ගිහිල්ලා හුස්ම කරගෙන ඇතුළට ගිහිල්ලා හිටියට මේ හුස්ම ටිකේ දිගට දිගට මට ඉන්න බෑ කියලා ඉන්න බෑ කුතුම අපහසුතාවකට පත් වෙනවා උඩට ඇවිල්ලා හුස්ම ටිකේ ටික. ඒ වගේ තමයි ආශාව ප්‍රසාරා නිතරම චේතනාවක් කියලා. නමුත් අර භාවනා නොකර අවුරුදු 100ක් කියන ජීවිතුණත් එයා දන්නේ ආශාසෙන් හේතුවක් ඇතුළේ කියලා. අපේ චේතනාව අහුවෙන්නේ නෑනේ. මොකද ආනපන හොඳට කරගෙන යනකොට තේරෙනවා හේතුවක් නිසා නිකන් වම උස්සන්න හිතනවා ඔසවනවා. යවන්න හිතනවා යවනවා වගේ ආශාසය ප්‍රසාරය පාසා යනවා. ඒක දිගට විස්තර කරලා කියනවා ඇස්පිල්ලන් ගහන එක අපි අනන්තවත් කරනවා දන්නේ නැහැ. මුදුවට භාවනා කරන වෙලාවේදී චක්මන් කරලා බැලුවොත් ඇස්පිල්ලන් ගහනලා පොඩි කැසිල්ලක් කිචි කවන ගතියක් එනවා. ඒ ගැහුව දන්නේ නැහැ. මොකද රූප බලන්න කරේ නතර වෙයි කියන විචාරට අරනවා. නමුත් ඒක සිද්ධ වෙන්නේ චේතනාව තමයි. ඊයසන ප්‍රතික ක්‍රියාවයි. මේ ප්‍රතික ක්‍රියාවක් නම් චේතනාව සම්බන්ධයක් නැහැ. උගන්නන්න ප්‍රතිගත. ඇස් මොකක්ද ඇස් නැහැ. ඒක ඒක මේ සාමාන්‍ය කියන්නේ මේ උලාදුරු වගේ රෝගයක් හැදිච්චාම ඇස්තරින්ට වහන්න බැරුව යනවා. ඊට පස්සේ යාගේ කොහ අන්ධ වෙලා යනවා. එහෙම නැත්නම් බැහිලා මේවා වෙලා යනවා. හුස්ම ගන්න වෙලා මේ මොනවාද ඇරීම වැහිම අනිවාර්යයෙන්ම අර කැස්සක් එනකොට මෙතන ටිටිලේෂන් එකක් එනවා වගේ ඇරලා වහන ගතියක් තියෙනවා. ඒක ප්‍රතික කියලා මට හිතෙන්නේ ප්‍රතික වෙන්න බෑ. ඒක කියන්නේ මොකක් හරි එනකොට ඇහැවෙන එක තමයි ප්‍රතික. එතකොට නම් අර දැන් මැස්ටෙක් වගේ එනකොට ඒක පාට අපි මේ රිලේ උකට ගලක් අහනකොට ඔබ ඩක්කල කුටි කුඩ ගලක් අහනකොට ඔව් ළඟට එනකොට පැත්තකට එන්නේ. ඒක ඩිෆෙන්ස් සර්විස් එක. ඒකට කියනවා බොඩි නොලෙජ් කියලා. සාහස රහතන් වහන්සේලා ඒව කරන්නේ නැද්ද? මොකද? ඒවා ගලක් ගන්නකොට අයින් වෙන එහෙම ඒවක් වෙන්නේ නැද්ද ඒවා? අපිට මේක ඩිෆෙන්ඩ් කරන්න හදන්නේ නැද්ද කියන එක. ඒකදී මම අරගෙන තියෙන තීන්දුව තමයි මේ මේක ඇත්තටම රහතන් වහන්සේට කොහොම යෙදෙනවද කියන දන්නේ නැහැ. මේ බොඩි එකේ තියෙනවා බොඩි නොලෙජ් එක. ඒක තමයි ඩිෆෙන්ස් සර්විස් එක කියලා ඒක වැඩ කරනවා. ඒක කියන්නේ සාමාන්‍යයෙන් කියලා තියෙනවා අකුණ ගන්න එක පාට මෙහෙම ගැසිලා යන එක ඒක හිතෙන් නෙවෙයි බයට ගන්නවා කියලා බය නෙවෙයි ඇඟේ තියෙන මේ ඥානගත ලක්ෂණ වගේක් තියෙනවා. ඒක මේ රහත් උනන් නැත්නම් ඒක තිබුණා කියලා දෝෂෙකුත් නැහැ. ඒකේ ඉන්ටෙන්ෂන් නැත්නම් චේතනාව කියන එකක් නෙමෙයි ඒ බොඩි නොලෙජ් කියලා කියනවා. ඒක උග වෙලාවට භාවනා කරපු එකන චේතනාකාරට දාලා පශ්චාත්තාපයටපත් වෙනවා. නෑ ඇත්තටම මේ මේ එක්ස්පෙරිමන්ට් එකක් කරලා තිනවා මේ මම දැන් ඒක ඔය එහෙම් පිටිකේ ඥානසිය හමුදාගේ පොතක තිබ්බේ චේතනා නෙවෙයි මේ වැඩ කරන හැටි අස්සර තියෙන බොඩි නොලෙජ් එක. ඒ ගහට ආයි කරනවල මොකද මැෂින් එකක් ඒකෙන් එන මේ ඉලෙක්ට්‍රොමැග්නටික් වේව්ස් පරීක්ෂා කරන්නේ. ඒක ලෙවල්ලා එක්කෙනෙක් දානවලු තනකොළ ගලවන්න. තනකොළ ගලවන්න දාලා ඉවරලා එයා ඒ ගහ ළඟ යනකොට අර ගහ අඳුර ගන්නවලු මට කරදර කරන කෙනෙක් එනවා කියලා. තනකොළ ගලවන්න නැති කෙනෙක් ළඟ යනකොට ඒ ගහේ සාමකාමී වේව් එකක් යනවලු තනකොළ ගලවපු එක්කෙනෙක් ළඟින් යනකොට ඒ සයිඩෝල විශේෂ කම්පනයක් එනවා කියලා. චේතනා නෙවෙයි මේ බොඩි නොලෙජ් එක ආය කියනවා මේ හරක් මස් කාලා අත හොඳට හොදන්න නැතුව වැස්සීකට දුන්නොත් එහෙම අර පිබිලා පිවිලා ඒකට තේරෙනවා මමත් මටත් මේ අතම තමයි එන්නේ කියලා. මස්මාළු දැන් හරක් කරස්තමන්දේ මිනිස්සු එහෙම සමහර මස්මාළු කනවා. කාලේ වල ගිහිල්ලි වල තනකොළ දෙනකොට හරි මේ අතේ මස්කඳ දැනුවොත් ඒ වැසියට තේරෙනවලු නිකම් මේක නේ. මේ මේ මගේම රුධිර මාංශය තමයි මේ ගඳ එන්නේ කියලා ඒව බොඩි නොලෙජ් කියනවා ඒක ඇත්තටම ඥානගතයි කියලා කියනවා ඒ නිසා කියනවා කර්මසා කර්මඵලයේ කියන එක පැත්තක දාලා අපේ හැම සෛලිකම තියෙන හැම මේ න්‍යාස්තිකම තියෙන හැම RNA DNA අණුකම මුළු මනුස්ස ඉතිහාසයේ සම්පූර්ණම රෙකෝඩ් වෙලා තියෙනවා මේ කවුරුත් දාන්න දෙයක් නැත්තේ නෑ ඒක කවදාකවත් කැඩිලා නැතළු ට්‍රෙන්ඩ් එක අම්මගේ දරුවන්ගෙන් අම්මගේ දරුවගේ ඥානගත ප්‍රවේණිය කාදාකක් ඇල්ලලා තියෙනවා. ඉතින් ඒක මේ සෑම කෙනෙක් ආම තියෙන නිසා තිරසනෙක් උපදිච්චාම ඒ තිරසන ඒකත් එක්ක තමයි උපදින්නේ. ඒ ලොකු සාන්තිනා කාලේ කියනවා ලොකු සාන්තලා ඒ ආරණ්‍යයේ මේ මොකෙන්ද මේ මුගටි එකති කරා. ඒ මුගටි ඇති කරාට පස්සේ ඌ සාමාන්‍ය බත් කාලා මේ බත්මාළු කාලා දාලා හදලා තියෙන. ඒකට ගොළු බිලි කට්ටක් දුන්නොත් ඌ අර ගොළු බිල්ල පණයකින් විදිහට යන මොළය ගන්නවා. මේ පන්සල හැදෙන එක අවුර කවදාකවත් ගොළු බෙල්ලේ දැකලත් නැතිලු ගොළු බෙල්ලේ කාලත් නැතිලු කට්ටක් අතර දුන්නොත් ඌ අරගෙන පොළවේ ගහන පුරුදු තියනවලු උඩ පණ ඇති ගොළු බෙල්ලා පුඩි කරගෙන කන ගතිය ඉතින් කියනවා කොහෙන් එනවද කියලා දන්නේ ඉන්ටෙන්ෂන් එකක් නෑ ඒක අර ඥානගත වෙන එක තියෙන. ඒකට කියන්නේ සාමාන්‍ය මන්දනාව මෙඩිටේෂන් මේක ජාගන්නික දාගෙන තිබුණ වචනය බොඩි නොලෙජ් කියලා. අපේ ඇඟ ප්‍රතික්‍රියා කරනවා. ඉතින් අපි අර භාවනාදී සතියේදී නැත්තම් බොඩි නොලෙජ් එක කරන හැම දෙයක්ම අපි මම කරා කියලා හිතන්න පශ්චාත්තාප වෙනවා. පොඩි කීන ගොඩාක් මේ පරිචයත්තන ගැට වෙන ඇත වෙන ඇති. උදාහරණ බැලුවත් විතරයි තේරෙන්නේ ඇඟ ඒක හුදු මේ අයිචානක පේශින්ගෙමයි සිද්ධ වෙන්නේ. කිසිම ඉචානක පේශයක් නැහැ කියන්නේ. මොනවද කියන්නේ මේ වල මේ ඈ ඉන්ස්ටින්ක්ට් එකට වෙන්නේ මේ voluntary වොලන්ටරි යන ඉන්වොලන්ටරි. ඒක මේ ඉන්වොලන්ටරි වෙනවා. නමුත් භාවනා කරුව නැති වුණොත් එහෙම දැන් අපි හිතමු ලස්සන රූපයක් මේ පැත්තේ තියෙනවනම් අපි මේ වැඩේ කරගෙන ඉන්නකොට ඒක එනකොට එකපාරට මේ බලලයින් එක ඒ හිතේ තියෙන අපි පරණ පුරුදු රුචිකරණය වෙනවා. ඉතින් අපි ඒක වහන්න උත්සාහ කළොත් එහෙම නැත්නම් මං වගේ එනකොට ඒක ගැලපෙන්නේ නැහැ කිව්වොත් කෙලෙස් උපදිනවා. අපි ඒක චේතනා නැතුව වෙලා තියෙන කෙලෙස් නැහැ ඒතර. දැනෙන්නේ නැති කම නිසා. සංග්‍රහ නැහැ. අත්‍යවශ්‍යම ඉන්න කාලේ ආපිට කරේ. ඒ අර මනසේ ශක්තිය තියෙනවනේ. ඒ ශක්තිය නැනකොට ජයගහන අද උදාහරණ දෙකක් යාට අකාරයි ඒගොල්ලන්ට ඒක නිසා ගන්නවා යාට අකාරයි කියනවා ඔය ඔය මේ ඉස්සර නගර සභාවට බල්ලු අල්ලන ට්‍රක් එකක් ගෙනියන්නේ. ඒකේ නෝඩ බල්ලු පුතුම SMS සිස්ටම් එකක් තියෙනවා. ඊට යනකොට අරවා මැසේජ් එකක් එක්ක නෑ පාර. මුඛෙන් දරගන්නද? ඒක නිසා හරියම බලන්න. ඕන උන්ගේ තියෙන මේ මේ සාමාන්‍යයෙන් කියනවා තලයක් කාලේ කැලේට යනකොට කෑරලෙන් දැක්කොත් කෑරල 아무තු කෑ ගැහිලා ගහගෙන නගින උඩට. ඒකෝට හැම සතෙක්ම දන්නවා කැලේට 아무තෙක් රිංගුවයි කියලා. ඒකේ ඩිෆෙන්ස් සිස්ටම් එක. මේ ළඟදී ලංකාවේ තිබුණා එකක් මේ කොහොම දැනගත්තාම කවුරුත් දැනුවත් කරන්න කියන්නේ මේ ලේනන්ගේ සත් ලේනික් බය වෙච්චාම කෑ ගන්න සද්ද ළඟ ඉන්න ලේනෝ දිගට රාවයක් පතුරනවා දිගටම යනවා ඒක උහු දන්නේ නැහැ මොකද දෙන්නේ කියලා නමුත් උන කෑනෝ ගහ බෑ දිගට දිගට යනවා ඒවා සාමාන්‍ය බොඩි නොඩේ ඩිෆෙන්ස් සිස්ටම් එකක් තියෙනවා අපි ළඟ ගොඩාක් ඔය අපි ඔය ටිකට්ස් නෑ වරදිනවා නෙමෙයි කියලා කියලා අපි කනගාටු වුණාට ඔය ඇත්තට හිතලා කරපුවා නෙවෙයි. ගතියට යන සතිය නැත්තම් අපි හිතන්නේ මේ මම අතින් මට මේක වලක් අගන්න තිබුණානේ අපරාධි මම මේක කෙරුවානේ කියලා පශ්චාත්තාප වෙනවා. නමුත් බලනකොට ඒක බොඩි නොලෙජ් එක වෙලා තියෙන නිසා හොඳ සත්‍යවත් වුණොත් ඒක මේ නිකන් තමන්ගේ මල්ලේ දා ගන්න නැතුව අතාරින්න පුළුවන්. අපි ඒ උනාට ප්‍රශ්න වලට යනවා. අවසරයි සමහරවිට. කමන්නේ ඒකත් එතකොට ඒ වගේ ඔය කියන්නේ ඒක මෙකැනිසම් එකක් තියෙනවා. හැබැයි මෙතන වෙලා තියෙන්නේ ඒක නතු කර ගන්න පුළුවන් ගැස්සිලා අපෝ එන්නේ අරමුණටමයි කියන එක ස්වභාවය නෙවෙයි. ඒක අර කලින් ගත්ත පුරුද්දෙන් එච්ච දෙයක්. ඒක අපේ ලාභයට ආව එකක්. ඒක කාරාපක අප්‍රමාදේ වැඩ දැක්. ඒක අපේ ලාභයට ගන්න කියනවා. ගරුතර ස්වාමීන් වහන්ස ආනාපානයේ තුනී වීම සමගම මානසිකාර යොදා ගන්න දෙයක් නැතිවන බව තේරුම් විය. ඒ වෙලාවේදී ආපෝ තේජෝ වැනි ධාතු බැලීම ධාතු බැලීම નિවරදිද? ඒ විදිහට රූපස්කන්ධය වින්දනය හැඟීම ආදී කිසිවක් නැතිව බොහෝ වේලාවක් ගත කිරීමට සිදුවීමේදී blank within in order commas තියෙනවා blank විදියට සිටීම નિවරදිද ඒ අවස්ථාවේදී හැසිරිය යුතු ආකාරය ගැන කරුණාවෙන් විස්තර කර දෙනු මැනවි. මම හිතන්නේ අද අපි සාකච්ඡාවේදී ඒක තමයි මතක් කරේ. ඒකෙදී චේතනා පහළ නොකර සිටීමේ හැකියාව. නැත්නම් කර්ම රැස් නොකර සිටීමේ හැකියාව කිසිම දෙයක් අඳුරලා දෙන්න යන්නත් එපා. කිසිම එන දෙයක් ප්‍රතික්ෂේප කරන්නත් යන්න එපා. නිකන් හරියට තමන් නිරුත්ති ශාලාවක අයිතිකාරයෙක් නැටුම් පෙන්නන තැනක අපි ඒක පොළට දැන් දීලා තියෙනවා. ඉතින් ඒ ජවනිකා නටනකොට අපිට දැන් ස්ටේජ් එකේ අයිතියක් නැහැ අපිට යන්න බෑ ස්ටේජ් එකට බෑ. අපිට උනම් පිටිකර දෙනවා අපිට ගහන්න පුළුවන් විශ්ින් ගහන්න පුළුවන්. මේ නාටකෙම ඇතුළේ කවුරුත් නැති ජවනිකාවක් පෙන්නනවා නම් අපි කියලා කිව්වොත් ඒක දිනනවා ගත්තනම් මේක නටපල්ල මොකක්ද වෙන්නේ නිකන් කියන්නේ කියලා අපිට කියන්න ඕන කමක් නැහැ. මේ නාටකෙම ඇතුළේ එතන තියෙන්නේ මේ හිතන. අනිවාර්යයෙන් හිතන කාට පස්සේ මෙතන ඇඟිලි ගහන්න එපා. චේතනා පහල කරන මොනවත් නොකර සිටීමේ හැකියාව විශ්වාස කරන්නේ මේ ඔය 70 ගණන්වල විතර වගේ නැතුණා ඔය රාජනීෂ් නෑ සමන මහරිෂි කියලා ඉතාමත්ම බලමුණ අන්තවාචාර්ය හරියට විස්තර කියලා තියෙනවා. ඒ වගේම කියලා තියෙනවා මුළු වේද සාස්ත්‍රය මේ අද්වෛත වේදාන්තයේ මෑත කාලේ තිබු ඉෂිනාස කෙනෙක්. එයාට කන්දරක් තාම වටිනා අන්නමලේ කියලා මිනිස් වෙනවා හරියට. එයා මුළු ඒකම කියලා තිබුණේ සූම්මය කියන වචනේ දාන. සූම්මය කියන්නේ මොකක්ද? පුළුවන් නම් නිකන් හිටපන්. එයා හදින්නෙත් නැහැ. බිමට දාපස්ස නැමිලා කනවා මිසක කවදාකවත් පත්කඩයක් අතර ගන්නෙත් නැහැ. මොනවා සල්ලි පූජකරොත් එකේ එතන තියෙනවා. ඕන කෙනෙකුට එන්න පුළුවන්. ආට පස්සේ යාගේ ප්‍රශ්නයක් ආවම එයා ඒ වෙලාවට තියෙන නොලෙජ් එකට උත්තර දෙනවා. මේ බලංගොඩ ආර්ධමත්‍ය හමුලෝ ගියාට පස්සේ මුතුම විචාරය සලකුවා. ඒ සලකලා ටික දවසක් ඉන්නකොට ඒ ශාන්තිතුමනි මේ ඉන්දියන් කෑමයි මට මේ කුරක් අපිට දෙයක් ගන්න නැත්තම් කියලා. ඉතින් පහුවෙන්ද මෙයාම ගිහලා කොසියර ගිහිල්ලා හදලා වගේ කුර කම්පිට ගියා තුමා. ඊට පස්සේ ඒ ස්වාමීන්සේ එක එක එක එක જાති හිතන්න පටන් ගත්තට සිකුවලු සබීලෝ කරනතු මෙහි තියෙන දේවල් වලින් හිතන්න කිව්වලු මට ලේසි කියලා. හම්බුනා කියනවා කොහොම මේ මිනිස්සුගේ කංගන මේ මයික් කරනවා කිසිම මේ රසීල ගතියක් පොඩ්ඩක් හොඳට ගවල් වෙලා තියෙනවා. මෙහි ඉන්නවා. ඉතින් ඉවන්සගේ මුළු දැන් ඇත්තට මේක ඩවුන්ලෝඩ් කරන්න පුළුවන්. ඉන්ටර්නෙට් එකම ඒකෙන් තමයි දැක්ක ෆොටෝ එක සුම්මයි දෙයි. මුළු ෆිලොසොෆි එකම එච්චරයි. ඔය කාය සංස්කාර සංසිඳනවා, වචී සංස්කාර සංසිඳනවා, මනෝ සංස්කාර සංසිඳනවා. මොනවාක්වත් නොකර ඉන්න පුළුවන් කියලා. එයා යන්නේ සාමාන්‍යයෙන් ජෛන ක්‍රමයක ඇඳුම් අඳින්නේ නැහැ. පස්සේ එතන ඉන්න කට්ටිය කියලා කියනවා ඒක ටිකක් ගැළපෙන්නේ නැහැ කියලා පස්සේ කියලා දෙනවා ඔයගොල්ලෝ කියනවා නම් සුතුරු දිගාරගෙන ඇඳගෙන ඉන්න හැබැයි මන්ට ලේසිම තමයි ඒ වෙලෙන් ඉන්නේ පොඩි බකුපොල් පොඩක් උඩ වාඩිලා ඉන්නවා ඒක තමයි යාරේ බව ඉතින් ඒ වැඩ කරන කට්ටිය නිතරම කවුරුදම කතා කරනවා කියලා එක දවසක බෑක මේ පිටෝල් එකක් තියෙනවා ඒ වෙලාවේ මේ ඇතුළට දාලා වහලා ඊට පස්සේ ඕගනයිසර්ලා කතා කරලා කිව්වලු ඇයි කියලා ඊට පස්සේ ගොළු ඔබතුමාට මේක වෙහෙස නිසා ඒක නිසා මේ පැයේදී කාටවත් එන්න දෙන්නේ නැහැ කියලා ආ එහෙමනම් කියලා ඊට ඉස්සෙල් දවසේ ආ එළියට දෙන්නේ නේද උඹ ලොක් කරන කාමරේ මම ඉන්නේ. දැකලා මම තියෙන පොඩි මිෂන් එකක්. ඒ විලාසවල මම කරා ඉන්නේ මිනිස්සු බොහෝ දුර බැහැරලා. සංවිධානවලට මම යකටනේ. උඹලගේ මේකේ උඹලට අයිතියක් තියෙන ලොක් කරා. කලින් මෙන්න විදිහට. ඒ මුළු ෆිලොසොෆි එකම දාලා තියෙන සූපයිද කියලා. ඉන්ටර්නෙට් එකෙන් ගන්න පුළුවන් හැබැයි දෙමළ භාෂාව කියලා තියෙන දෙමළ ඉලියසුමයි කියන දෙමළ භාෂාව එකෙන් සම්පූර්ණ අද්වෛත වේදාන්තේ කියන්නේ වේදාන්තය වේදාන්තේ අද්වෛත වේදාන්තය කියලා කියන්නේ බුද්ධ ආගම ඇති වුණාට පස්සේ වේදේ රිෆයින් කරපු හැටි ඒක මුළු එකම කියන්නේ ඒක අපිට කියවන්න බෑ මොකද මේ දෙමළ භාෂාව නිසා නමුත් මේ වචනේ අහිනකොට තේරෙනවා බුදු ජානනාගේ කියන්නේ ප්‍රයෝග ප්‍රතිපස්සම්පද ප්‍රයෝග කියන්නේ ප්‍රයෝග මොන හරි කරන එක පටිච්චසම්පන්න කියන්නේ සංසිද්ධ වීම. සියලු ප්‍රයෝග සංසිද්ධ වීම. ප්‍රයෝග කියනකොට එතන පේනවා ක්‍රාෆ්ට් මයින්ඩ් කියන එකත් අහු වෙනවා. මොනක්වත් කරකට වෙන දේ නැහැ කියලා. ඒ ඡායේ යෝජනා කරලා තියෙන දේ බලන්න ඉන්න පුළුවන් ගැතිය තියෙනවා නම් ඒක ලෙතාජික් හෝ කැලස් නෙවෙයි. එහෙමනම් ඒක තමයි ගන්න තියෙන්නේ. කරු ස්වාමීන් වහන්ස චිත්ත සංකාර භාවනාව කරන මම එම මොහොතේදී බලවත්ව දැනෙන සිතුවිල්ල දෙස බලමි. මේ පිළිබඳ පාත් සඳහන් ප්‍රශ්න කරුණාවෙන් පැහැදිලි කරන මෙන් ඉල්ලමි. 1. ශබ්දයක් ඇසෙන විට සමහර වෙලාවට ඒ ශබ්දයක් ලෙස දැනේ. සමහර වෙලාවට මිහිරි ශබ්දයක්, නරක ශබ්දයක් ආදී ලෙසද, සමහර වෙලාවට නිකම්ම සිතුවිල්ලක් ලෙසද, සමහර වෙලාවට ඇසෙන ඇසන වායයිද වැටහි. මේ කොයිකක්වත් කමක් නැද්ද? දෙක දැන් පටන් ගන්න ඉස්සලා කිව්වාගේ ඕකට ඔය වෙන නම් වණන් දුන්නට ඕක නෙමෙයි චිත්ත සංකාර භාවනා කරන ඔය වෙන විකාරයක් ඔය යන්නේ ඒ නිසා ඒ මොකක්වත් නැහැ චිත්ත සංකාර වලට යනනම් සද්ද මොනක්වත් නැහැ ඉතින් ඒක මේ වචනයක් ගිහුවම මේක කරනවා මේ වෙනදා නගර ගහන කියපු ගමන් ඉතින් මම ඊට පස්සේ කරන චිත්‍ර සංකාර භාවනා කලින් කියපු ධම්ම ජීවාම මොකක්ද නගර තනක නැ චිත්‍ර සංකාර භාවනාව කියන එක. චක්කන පත්තනාව කියලා නම් කියන හැබැයි ඒක එක පාදයක් විදිහට උදාහරණ සඳහන් කරලා තියෙනවා. චිත්ත පරිසංවේදී අත්ති සීසාවන් විදිහට පත්තම් බැලන් චිත්ත සංකාරන් අත්ති සීසාවන් විදිහට. ඉතින් ඒ කියන්නේ එතෙන් යනකොට ඉඳුරන්න කිසිම සම්බන්ධයක් නැහැ. මේ සත්‍යයක් කියලා සත්‍යට මම ක්‍රියාත්මක කරන්න කොහොමද කියලා කියනවා හොඳටම තේරෙනවා මේ ඉන්නේ ඊට වැඩි අර කාය සංස්කාර සංසිඳුන මට්ටමක ඉන්නේ ඒ නිසා මේකට මම උත්තර දෙන්න ගත්තොත් වෙන්නේ ප්‍රශ්නේ අනුමත කෙරුවා වෙනවා ඒ නිසා ප්‍රශ්නෙට උත්තර නොදීම ගොඩින් බේරෙන එක මට මගේ සෞඛ්‍යයට හොඳයි ඒක දෙවෙනි කොටසත් වෙනවා සාමාන්‍යස ඕනෑම සිතුවිල්ලක් ශබ්දේ ආදී ඇතුළුව ආවිතෙහි මුලමැද අග පෙනේ. ශබ්ද කියන්නේ දෙකක් නේ. ශබ්ද කියලා කියන්නේ හිතවිල්ලක් නේ රූප ධර්මයක්. හිතවිල්ලක් කියලා කියන්නේ නාම ධර්මයක්. ශබ්ද සහ හිතවිලි කියන දෙකම එකමල් දාගත්තට පස්සේ අර මූලික මෙකල හඳුනා ගන්න ගැතිය නැහැ. ඒක නිසා ප්‍රශ්නේ වටනගිල්ලෙන් තියෙනවා. කොහොමතරේ දුන්නත් ඒකෙන් ඒක ඒ කියන්නේ ප්‍රශ්නේ බාර ගැනීම කියන්නේ වැරද්දක් කියලා. ගරු ස්වාමින් වහන්සේ සිත හා විඥානය අතර සම්බන්ධයද ධම්ම විචය හා සම්පජාන්‍ය අතර සම්බන්ධයද කරුණාවෙන් කෙටියෙන් පැහැදිලි කර දෙන දෙනමෙන් ඉල්ලමි. ඔය හිත විඥාන කියන උපාකලාක සින්නේම් සිද්දට පාවිච්චි සමාන වචන විදිහට වෙනස්කම් නැති නමුත් සාමාන්‍යයෙන් එක එකම කියලා ගත්තට ප්‍රශ්නයක් නැහැ. ධම්ම විචය සහ සම්පජාන්‍ය කියනකොට ධම්ම විචය විචින් කලියොක්ක් සම්පජාන්‍ය කියන්නේ පහළ වෙනවා. ඉබේ පහළ වෙන දෙයක් සතිය යනකොට සම්පජාන්‍ය පහළ වෙනවා. ධම්ම විචය නම් ඒ වෙලාවේ හැටියට මෙහෙයුම් නොවන යද කියලා කල යුතුය. නිසා ධර්ම විචේ සක්‍රීය දෙයක් සම්පජාඤ්ඤය අක්‍රියව පහළ වෙන දෙයක්. ගරු ස්වාමීන් වහන්ස තමා තුළ ඇති හෝ මෙතෙක් රැකගත් ශීල ගුණයේ බලයෙන් යම්කිසි හොඳ අදිෂ්ඨානයක් කිරීමට පුළුවන්ද එසේ කිරීම නිවැරදිද? තෙරුවන් සරණයි. ඇත්තටම මේ සීලය අධිෂ්ඨාන කියලා කියන්නේ මේ මිනිස්සේ කැලේට ගියාලු එහෙම නැත්නම් වැඩි වගේ මිනිස්සේ ආම්ලකෙන් දැකලා ආම්ලෝ කියලා තියෙනවා සීල් රකින්න කොහොමදයි. එන්නේ මේ ආම්ලෝ ගෞරවයෙන් සීල් රකලා. සීල් රකලා මොකද මිනිස්සයා තාම ඉන්නේ ඔය ඊළඟ කෑම කාලා හරි මේ කරලා ඉන්නේ මෙයා කෙටි මොනවත් කරක් කරේ තියාන කැලේට කියලා තියෙනවා මෙහෙ දක්වන්නේ. කියලා මිනිහ හැරලා එනකොට මුරක් වෙලා. ඉතින් පිටුර වෙලනකොට මිනිහා හිතාගත්තලු මේ කුඩා ගෝලු අරන කෙටි පොරෙන් ගැහුවා නම් ඉවරයි. ඉතින් මම හිතාගත්තලු ඒ උනාට මම දීලකන ඉන්නේ ඕනේ නැහැ කියලා. ඒ උනාට අර පිටුරා දුන්නට දෙවන වෙලිලෙකවල මිනිහගේ චුරු බයිනවත්. ඒ ආයේ කේන්තියක් ආවා. කේන්තියක් ඇනෙලා කෙටි පොරව අරගෙන ගන්න ඕනේ. ඔළුවත් අල්ල ගන්න හදනනේ ඒතකොට දැන් මේ අනිවාර්යයෙන්ම අවසාන පුනස සත්ත්ව ඝාතනයේ සිද්ධ වෙන්න හදන්නේ මම මෙලිල් දන්න මිනිහා ඕනේ මොකලක් වෙච්චවයි කියලා ආයෙත් අතහැරියා. අතන ගැලවෙන්නේ. දැන් ඉන්නේ කිටි කිටි. පිටුර තුන්වෙනි එක දෙනකොට ආයෙ කේන්තියක් ආවා. දරාගෙන ඉන්න බැරි කේන්ති. එතකොට මේ කිටි පොර අතකරගෙන ආයෙත් කල්පනා කරලා දැන් අන්න මාතේ කරනවා. දැන් යන්නේ අපායට කියලා මේක පොරෝ තිබ්බොත් මේ මල මගල කියලා අල්ල ක්‍රේෂිකල දානකොට පිටුර කියලා කියන්නේ. කියලා මේ අටුවාවේ සඳහන් කරලා තියෙනවා ඒ සීල අදිස්ථාන කරන එයාට තියෙන්නේ ජීවිතයත් මරණයත් අතර සටනක් මේ කෙටි පොරෝ තමයි දීලා තියෙන දුර්ලභම. ඒක පොරෝ විකනත් එක ගියයි කියලා තියෙනවා. ඒ වගේ නැවක යනකොට මේ සීල අදිස්ථාන කරලා නැව ගිලෙන නැව බේරගත්ත කතාව හැබැයි ඒක ඕන කෙනෙකුට කිය හැකි මිස්ටික්ස් කියලා. ඒ කියන්නේ කාරණා ඔක්කොම නිකන් මේ ගොත්තයි වගේ. නමුත් මේ සීල අදිස්ථාන කරපුවාම මේ පැරදමත් අදිස්ථානේ හරිය නැතත් ඒ කදාකවත් නරකයක් වෙන්නේ නැහැ. මොකද නරකයේ දෙක නෙමෙයි ආදෙන්නේ. වාම් වෙලා තියෙන්නේ. ශීලානුස්සතියක් නෙමෙයි. ශීලානුස්සතිය ගන්නකොටත් කරන්නේ මොනම කරදරයක් දුකක් ආවත් මම මේ සඳහා මගේ ශීලය පාවා දෙන්නේ නැහැ. ඒක මා පුදුම මේ ධෛර්යයක් වෙනවා මොකද ලාභ සත්කාර සම්මාන සතා නෙමෙයි මේ වැඩේ කරන්නේ ඉවර සඳහා පුළුවන් ප්‍රමාණයෙන් සීලයක රකින්නයි කියලා කිව්වම ඇත්තටම මේ අපි අපි හිතනවා අපි අසාධාරණයට පොලිසියට අහු වෙනවා. එහෙම නැත්නම් ධාමරිකෙකුට අහු වෙනවා මොනවා හරි. ඒතකොට දන්නවා හොඳටම මම නෙවෙයි මේකට අයිතිකාරයා. නමුත් මේ මනසට ඒක උත්තර කරන්න බෑ. එයා දැන් පැහැදිලිව මට වද දෙනවා. අන්නේ වෙලාවේදී මේ අපොර කාලා රණ්ඩු කරලාගේ හෙට්ටු කරනට වැඩිය කරදර බඩ උඹ ඒ මොන කරනෝ කියලා ඒක හෙට්ටු මේක කරන්න එපා කරදර බඩ නිකන් එන්න පටන් අරගත්තොත් උගාවක් වෙලාවට අපේ ප්‍රතික්‍රියාව නැති වුණොත් අර මනසට ගහන්න බැරිවත් යනවා අනිත් එක අපිට දරන්න පුළුවන් වෙනවා මේ ගුටි කන්නේ මගේ සීල නිසානේ අතපය දිගාරින්නේ නැහැ කියලා කවදාකවත් අවුලෙන් අවුලපත් කරන්නේ නැහැ. දරු ස්වාමීන් වහන්සේ මෙම ප්‍රශ්නය ස්වාමීන් වහන්සේගේ දේශනාවකට හෝ භාවනාව සම්බන්ධ ප්‍රශ්නයක් නොවේ. බුද්ධ පූජා පිළිර සකස් කිරීමේදී මුලතැන්ගේ කතා බහට ලක් වූ ප්‍රශ්නයකි. ඒ පදිනෙකුගේ මතය වූයේ බුද්ධ පූජාව ඒ ආකාරයට බෙදා පූජා කිරීම සුදු නැති බවය. මක්නිසාදයක් එය පසුව කුණු බාල්දියට දමන බැවිනි. තවත් කෙනෙකුගේ මතය වූයේ බුදුන් වහන්සේ ජීවමාන වැඩ සිටි නම් පුදන ආකාරයටම සකස් කොට පූජා කළ යුතු බවයි. පසුව එයට සිදුවන දේ ගැන නොසිතා. තේරවාදී තායි පන්සල් වල බුද්ධ පූජාව තිබීම සිදු නොකරන බවත් මේදී කියවෙන. මේ සම්බන්ධ වඩා සුදුසු වන්නේ කුමක්ද යන ඔබ වහන්සේගෙන් දානශාලාදී කතා කරන්න එපා. ඒක දෙක ප්‍රශ්නයක් එන්නේ. මම තරබර ඇතුලේ ඉන්න කට්ටියයි ඒක මම පරිම කනගාටු වෙනවා. රාජ්‍යයේ කන්නගත්තු හරියට එකතු වෙනවා උවට. ඒක බුදුහාමුදුර ආකිසනන් වැඩි ප්‍රශ්නයක්. ඒක තියාගන්න කියලා තියාගන්න කියන්නේ බැරි එක නෙවෙයි ඒක තමයි කන්නේ. කොටම කතා කරගෙන නම් බුද්ධ පූජා කරනකොට කතා කරනවා කියන්නේ කෙල පූජාවක් කරන්නේ බුද්ධ පූජාව නෙවෙයි. කතා කරගෙන බුද්ධ පූජා වෙනවා කියලා කියන්නේ මක වඩම් බැඳගෙන කරන්න කියලා කියන්නේ. ඉතින් අරක තියාගෙන මේක කරත් ආහාර බෙදන්න ගියාම මේක දැන සාදු සාදු සාදු සාදු සාදු කියනවා කියන්නේ කෑ ගහන්න එපා. දාන කතේදී දාන භාජන රටේ යන කතා කරන්න එපා. කතා කරනවා නම් උඩට කරන්න කියන්නේ. කට මට්ටමේ උඩට කරන්න. ඒ කවුරුත් සඳහන් නෙවෙයි. මේකෙන් පිට වෙන මේ TB ඉඩියම්ස් සයරෝග රසපේජි එනිසා දානශාල කතා කිරීම පිළිබඳව හොඳම ප්‍රකට සාක්ෂියක් මම ඒ ගැන මගේ කනගාටු ප්‍රකාශ කරනවා කරුණා කරලා කිසි කෙනෙකුට කිසි කෙනෙක් ගුරුවරයෙක් කියන්න එපා මෙහෙට කතා කරන්න තියෙන දේවල් තියෙනවා මෙහෙට කතා මම මේ වගේ ප්‍රශ්න මෙහෙට කතා කරනත් උත්තර දෙන්නේ ඒ මොකද මේ වගේ තැන් වලට ආවට පස්සේ ඔය ඊට පල්ලෙහාට දාන සීල දේවල් ගැන කතා කරනකොට භාවනා වෙලාවේදී ඒ ඉතින් අසාධාරණයි අපි කොච්චර අමාරුවෙන්ද මේ වෙලාව අරගන්නේ කියලා. ඉතින් ඒ වෙලාවේදී කාට හරි බුද්ධ පූජාව කරන්න ඕන නම් එයාට අයිතිවාසිකම හිම තියක්. නොකරන්න ඕන නම් ඉතින් එයාට ප්‍රශ්නයක් නැහැ අපි මෙතෙන් ආවට පස්සේ. ඉතින් ඒ නිසා මේක අපිට මේ ජාත්‍යන්තර හෝ රට වශයෙන් තියෙන හෝ තේරවාද ප්‍රශ්න මේවත් විශ්ලේෂණය යන්න එපා. ඒකට වෙන්නේ වටිනා කාලයේදී. විශේෂයෙන්ම කතාවේදී හරිම නරක දර්ශනයක් ඇති වෙන්නේ. කිසි කෙනෙකුට මොකක් කියන්න බෑ හැම කෙනෙක්ම වැදගත් කෙනෙක්. හැම කෙනෙක්ම අමාරුවේ වෙලා අරගෙන තියෙන කාටද කියන්න උනත් දීලා කියන්න ලැජ්ජා හිතෙනවා කාටද මේ කියන්නේ පොඩි දරුවෝද? මේකෙදී බල්ල මල්ලරි එළියට පයියෝ. ඔන්න දාන්සාරාදි කියන කතාව. ඒ නිසා අපි ඒකට කරන බෙස්ට් අදායර කරන ගෞරවයක් වශයෙන් මෙවැනි ප්‍රශ්න නොගෙන නිකන් ඊගා ප්‍රශ්න ටික Venerable Bhante, when we are moody or unhappy, sometimes little joke, sense of humor may boost our energy back by little. We are not harming or disturbing others by telling a joke, such as you use in your Dhamma talks. After the meditation retreat, is it okay to use this technique when we really get bored? Maybe it, uh, maybe it is happening as part of the meditation practice. or you are only recommending us to note it as I am bored now, to understand dukkha, the, rea- the reality of life. Please advise. Thank you. ඒකදී ඇත්තටම මේ හියුමර් එක එහෙම නැත්නම් ඒක කියන්නේ මේක සාහිත්‍ය රසය කියලා. යම් දෙයක් సౌందර්යයක් දැම්මට පස්සේ ඕනම ඒකේ තියෙන කටු කරෝසන ගැති නැතිලා යනවා. එන්නේ විහිළුවක් වඩපත් වෙන. ඒකත් කියන්න ඕනේ කියනවා කෙරෙන්න ඕනේ කියනවා නිකන් ඒක නිකන් මිහිළුවක් වගේ වෙන එක අපිට පන් ඔෆ් ද වර්ඩ් කියලා කියන වර්ඩ් එක පන් කරලා යන්න පුළුවන්. ඉතින් ඒක මේ සර්වචනාංශයේ සමාජාචාර පාවිච්චි කරලා තියෙනවා. ඒ නිසා ඒක ඉතින් කරනකොට මේ අපි කියන හින්ද එක සහ ඉංග්‍රීසි යට වුණොත් ජෝක් එක අනිකටයි. කාට හරි මොකක් හරි ඉංග්‍රීසි කරන්න කරනවා නම් ඒ ජෝක් එකේ කොහොම කරනකොට එක්කෙනෙක් පෙළෙනවා. එතකොට නම් ඒක ඉතින් එච්චර අගය කරන්න බෑ. එහෙම නැත්නම් සාමාන්‍යයෙන් ඒ කියන්නේ අපි සිද්ධිය මතු කරලා දෙන අවස්ථාව මතක තියාගන්න ඕ වෙන කෙනෙකුට කොමියුනිකේට් කරන්න ඒක සමහරලාට පාවිච්චි කරන්න පුළුවන්. හැබැයි ඒක මේ මේ සංඥා වංශේ නමක් වශයෙන් පාවිච්චි කිරීම හුඟක් වෙලාට ඒ සංඥා වංශයට සම්ප්‍රදාන කුල සංඥා වංශලා දොස් කියන්නේ. ඒක අවශ්‍ය නැහැ. බණ කියනකොට බුද්ධ කීලාවෙන් ඉඳගෙන සම්ප්‍රදාන කුල මේ නිදර්ශන වලින්ම බණ කියන්නේ කියන එක. නමුත් මේ අර ගැඹුරු ධර්ම විස්තර කරනකොට මේ වගේ දෙකින් ගන්න පුළුවන් නම් ඒකේ තියෙන වාසිය විදිහට කෙනෙක් තමයි මම. මම දන්නවා මේ දේ ප්‍රකාශ කරන මෙහෙම කියනකොට ඒක කොමියුනිකේෂන් ලීෂී කියලා. නමුත් ඒක 100% හොඳ දෙයක් කියලා මම කියාගන්නේ කොහොමද? මේ කොටිය කාලකෝ පාවිච්චි කරනකොට ගන්න පොරොදේ දරුවෝ තේරෙන්නේ. නමුත් මේ Taman දන්නවා නම් ඉනසකල් එක යන්නේ කියලා එතකොට මිස් අන්ඩර්ස්ටෑන්ඩින් එන තියෙන අඩුයි. නමුත් ඒකේ හින්ට් එකක් යනවා නම් හරියම පරිස්සම් වෙන්න ඕනේ. සර්වඥාන්සේ දේශනා කර තියෙනවා බණක් කියනකොට නාත්තානංච පරචාන පරච්ච ධම්මදේසී සාමීති සික්කිතබ්බන් කියලා කවදාකවත් තමන්ට හෝ අනුන්ට හිංස වෙන විදියට. කායේ ඉඟි කියන විදියට බල කියන්නේ මොනම හේතුවක් නිසාවත් තමන්ට හෝ තමන්ට නිඳ කරගන්නත් එපා. අනුන්ට නිඳ වෙන්න තියන්නත් එපා. එතකොට බුදු බුදුහවරේ නියෝජනය වෙන්නේ බුද්ධ ධර්මයේ නියෝජනය වෙන්නේ එහෙම නැතුව සීමාවල් දරගෙන ඉවි කෙරුවට ඒක ඇති දෙයක් නැහැ. මොකද මේ මේ අටුවා කතාවල පවා ඒ වෙච්ච දේවල් සමහරලාට ඒ විහිළුවක් මාර්ගයෙන් නැත්නම් ගියක් මාර්ගයෙන් ඒ ධර්මයේ සම්ප්‍රේෂණය කරන හැටි ලිඛිතව පෙන්නලා තියලා තිනවා හැබැයි සීමාව දරගන්න මම මගේ මම දැකලා තියෙන ඉනර්සර්කල් එක ප්‍රශ්නයක් අපි කරන්නේ අවබෝධ කර ගැනීම හැඟීමෙන්. හැබැයි අපි ජාතියට අමතර වෙලාවක ප්‍රසිද්ධ සභාවක වගේ කරන්න ගියොත් ඒකෙන් සංඝයා නියෝ වැරදි නියෝජනයකට යන්න ඉඩ තියෙනවා. ඒකයි මම කියන්නේ මේවා වීඩියෝ කරන්න යන්න එපා. ඒ වගේම බන CD කරත් කිසිම විදියකට ජනමාධ්‍ය කර දෙන්න එපා. මොකද එතකොට අපි මේක අපි කරලා තියෙන මේ පොඩි ෆැමිලි ෆෙයර් එකේ ඒකල් එක එලි කරපුවාම ඉතින් අර නරක පැත්තෙන් බලන කට්ටිය, ද්වේෂයෙන් බලන කට්ටිය කියන පෞසිද්ධ කරගන්නවා. අපිට ඕනේ ප්‍රෝධින සලකලා වැඩ ගන්න එක විතරයි. ඉතින් ඒක නිසා අනික් ගොල්ලෙක් පාවිච්චි කරන්න ගන්නවා නම් සීමාවල් ඇතුළත මම හිතන්නේ එකෙන් ඉතර හානියක් වෙන්නේ නැහැ කියලා මගේ හිතේ. <laughs> ඒක මැච් වෙන්නේ නැහැ. කෙනෙක් වැටිලා වගේ නුඹුරු කුල ගන්න පිළිවක් කරලා නැත්නම් ඒක වැරද්දක් නෙවෙයි ඒකයි මම කියන්නේ ඒකේ ප්‍රොජෙනේ මේකටයි මේ යොමු වෙන්නේ එහෙම නැතුව යාතාව ඩිප්‍රෙස් කරවන්න හෝ කාට හරි ගි කරවන්න හරි යනවනම් හින්ට් එකක් වෙනවනම් මේන් කියලා කියන්නේ කෙනහිල්ලක් කියන වචනේ එන එච්චර දක්ෂ නැහැ ස්වාමීන් ස්වාමීන් වහන්සේ දුක අවබෝධ වෙන්නේ නැහැ නේද නෑ ඇත්තටම එන පළවෙනි පහරෙන්ම පළවෙනි ප්‍රයත්න දුක අවබෝධ කරන්න බෑ. දුක අවබෝධ කරන්නේ ටික ටික ටික ටික ටික ටික ටික අපි ක්‍රමක්‍රමයෙන් ක්‍රමක්‍රමයෙන් අපේ ශක්ති වර්ධනය කෙරේ. ඒක නිසා සමහර අවස්ථාවල් වෙනවා ඒක දුක අවබෝධ කරනට වැඩිය අපේ තියෙන බලාපොරොත්තු සූමී තා වෙන වෙන හානි කෙරෙන එක තියෙනවා. ඒ වෙලාවේ දුක අවබෝධ කරන එක නෙවෙයි කරන්න තියෙන්නේ අපි ඒ தත්ත්වයෙන් මොඩේ ඉන්නවා ඒ වෙලාවේ. ඒ ලාට ඉතින් පුළු පුළුවන් ක්‍රමයකට එකිනෙකට උදව් කිරීමෙන් තමයි කරන්නේ. ඉතින් එහෙම නැති වුණොත් එහෙම වෙලා තියෙන්නේ ඒක හැම එන හැම අවස්ථාවකම දුක අවබෝධ කරගන්නා මෙනෙහි ක්‍රමෙන් පාවිච්චි කරන්න ඕනේ කියලා කිව්වොත් ඒක මම හිතනවා ඒක ප්‍රතික්‍රියාවක් වෙයි. ඒ හිතවිල්ලම ප්‍රතික්‍රියාවක් වෙයි. එහෙම නැහැ. එන අවස්ථානුකූලව වැඩ ගන්න වෙයි. ප්‍රොජෙක්ට් සලකලා වැඩ ගන්න වෙයි. ඉතින් හොඳයි අපි වෙලාවත් හරි මම හිතනවා තව ප්‍රශ්න තියෙනවා නම් අතු කරන්න. නමුත් අපි සාමාන්‍ය අපි වෙලාවට කැමිලා තියෙනවා. හොඳයි එමනම් අපි කතා කරගත්ත විදිහට අපි හෙට දවසේ අපි මේ කටයුතු කරන කොහොමද අනිද්දා තවල් දාගෙන තමයි මම හිතන්නේ අපේ ටිකේ ෆෝමල් ඉවර වෙන්නේ. ඉතින් මෙතන මේ තාක්කල් අපි කරගෙන ගිය වැඩ ටික කිසිම බාධාවකින් කරදරයක් නැතුව සිද්ධ වුණා. ඒක කිසිසේත්ම හිතන්න එපා පුංචි දෙයක් කියලා. ඒක බොහොම ආශ්චර්ය ධර්මයක්. මේ ආශ්චර්ය ධර්මයේ මේ தත්තරපත් කරගන්න දැන පැමිණෙපදී උදව් කරන සංවිධානය කරන සෑම සියලු දෙනෙක්ම අපි ඉතම ආදරෙන් ගෞරවයෙන් ජීවත් කරලා අපි ආරාධනා කරමු අපි මේ යම් කුසලයක් රැස් කර ගන්නවා නම් මන කීමෙන් මන ඇහිමෙන් ධර්ම සාකච්ඡා කිරීමෙන් මන භාවනා කිරීමෙන් මේ සියලු කුසල් මේ කටයුත්තටත් මත්තටත් අපිට පිණි නොපිණි උදව් කරන සියලු දෙනාටම දැක ගන්න ලැබේවා. ඒත් මේ කරන වැඩේ ගැන සතුටු සිත් ඇති කරන සාදු කියලා පින් අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි තනුවරේ දෙමාපියෝ ගුරුවරයෝ බන්දු මිත්‍රයෝ යම් සාපේක්ෂක් ඉන්නවා නම් පින් දැකලා සතුට වෙන පින් ගැනීමට බලාපොරොත්තු වෙන යැත්තු ඉන්නා තැනක සිට මේ කුසලයේ දකින්න ලැබේවා දෙච්චුමා සිටනවා දකිත්වා දක සාදු කියලා මුදිතාවේ යුක්තව අනුමෝදන් වීමෙන් පිට අනුමෝදන් වෙත්වා කියලා ප්‍රාර්ථනා කරනවා. අප අපටත් මේ කුසලයේ ඒකාන්තයෙන්ම මේ යන්තාක් භව ගමනේ යන්න වෙනවා නම් ඒ ගමනේදී පහළ වෙන දුක් කරදර පීඩා දුරු කර ගැනීමත් ඒ වගේම අසත්පුරුෂ අමනෝච්ච කෙනෙක් අයින් කරලා මේ කල්යාණ සත්පුරුෂයන්ගේ මනෝච්ච පුත්ලංගේ අසුර ලබා දීමටත් ඒ වගේම සුඛ ප්‍රතිපදාවෙන් කිප්පා විඥාවෙන් ඒ බුද්ධ ධර්මයන් වහන්සේලා පැමිණ වැඩ බදාල ශාන්ත සුන්දර තත්ත්වයට යන්නපත් එකසේ චිරු දිනාට මේ පින හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.